ඔබ සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි දැන් පිරිසිදු වාතාශ්‍රයේ තියෙන පුණ්‍ය භූමියකට පැමිණිලා තිබෙනවා දැන් බුද්ධානුමතේට අනුව විතක්කය සඳහා එකපාරක් ආස්වාස කරමු ප්‍රස්වාස කරමු හිතෙන් සිට ਵਿਚාරය කියන්නේ එහි ස්වභාවය දකිමු. දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ග ස්වභාවයම දකින්න දිග්ග කියලම හිතන්න කෙටි ස්වභාවයක් දැනෙනවා නම් ඒ කෙටි ස්වභාවයෙන්ම දකින්න see you ශ්‍රී hướng xíu Hmm. සිත හොස්මටම සමාධිසිත උසන්නත ඒකාග්‍ර වෙලා සංසිඳිලා පළවෙනි ධ්‍යාන දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරන්න සමාධි සිත ඉහළට නැගිලා නතර වෙනවා දෙවෙනි ධානය සමාධි සිත ඇසුමත් මෙහි නතර වෙනවා පීතියටම ඒකාග්‍ර වෙනවා දිවිනි divini Dione. Piti Sukhaya. පීති සුඛ ඒකංගතා दिवेनी ध्यान पीति सुखे कंगठा 同。 හතරවෙනි ධ්‍යානය සමාධිසිත ඉහළට නැගී පවතිනවා da, අතරවෙ 对你念 අතර 嗯。 දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යාන සමාධිය වසීවා දැන් ඔබ සමාධියෙන් පැහැලයි දැන් නැවත වතාවක් ඇස් දෙක පියාගෙන විවේක සුවයෙන් ඉන්න